බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු සූත්‍ර වටිනවා බොහොම ලස්සනයි. අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් බොහොම උතුම් දහම් කණු රාශියක් මේ සූත්‍රයේ තුල අඩංගු වෙලා තියෙනවා. පින්නොතනේ අපි සියලු දෙනාම කෙලවරක් නැති සංසාර සාගරයේ සැරිසරන පුජ්‍යලයන් අපි කවුරු? මේ සංසාරෙට උපමා කරලා තියෙන සාගරය මහ මුහුද. මේ මහ මුහුද සංසාරයේ නැමැති මහ මුහුදේ අපි සැරිසරන පිරිසක් අපි සියලු දෙනාම අපේක්ෂා කරන්නේ නිවන නැමැති ශාන්තිය ගොඩ බිමට ළඟා වෙන්න. නිර්වාණය තමයි අපි බෞද්ධ අපි කාගෙත් අවසාන ඉලක්කය. ඒතේ ඒ නිර්වාණයස්ස සාක්ෂාත් කරගන්න අපි මේ සංසාරේ අනාදිමත් කාලයක් එකතු කරගෙන ආපු සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න ඕනේ. එතෙක් අපිට මේ සංසාරේ මෙරි මෙරි ඉපදි ඉපදි සැරිසරන්න සිද්ධ වෙනවා. ලෝක වශයෙන් ගත්තම මේ පින්නතුන් දන්නවා ලෝක තුනක් තියෙන රූප කාම රූප අරූප කියලා කාමාවචර ලෝකය රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කාමාවචර ලෝකයක ගත්තම ලෝක 11ක් ඒ තුල තියෙනවා මනුස්ස ලෝකය සතර අපාය සහ දිව්‍ය ලෝක 6. එතන 11ක් වෙනවා කාමාවචර ලෝක. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. මෙන්න මේ 31 තමයි සසර කියලා අපි සැරිසරන්නේ. ඉතින් මේ සංසාරයේ සාගරයකට උපමා කරලා තියෙන මුහුදකට. මේ සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ පින්නතුණී බුදුහාමුදුරු දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උදක උදකූපම වතුරේ ඉන්න මිනිස්සු උදකූපම පුජ්‍යලයන් වතුරේ ඉන්න මිනිස්සු හත් දෙනෙක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක්. ඒ සූත්‍රයට අනුව මේ ලෝකේ ඉන්න මේ සසරේ ඉන්න සියලෝම දෙනා මේ හත් දෙනා ඇතුළට වැටෙනවා. අපිත් වැටෙනවා යම් කිසි තැනකට. අපි කවුරු? සංසාර සාගරේ ඈතර වෙච්ච නැති නිවන් දැක්කේ නැති සියලුම පුජ්‍යලයන් මේ හත් දින ඇතුළේ ඉන්නවා. ඒ නිසා බොහොම ආශාවෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න අපි කොතනදී ඉන්නේ? ඊට එහාට අපි යන්න මොකද්ද කරන්න ඕන කියන එක තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍රය ඊටාම් හොඳින් ශ්‍රවණය කිරීම තුලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුජ්‍යලේ හත් දෙනෙක් ගැන. සත්‍ය මේ වික්කවේ උදක උපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. වතුරේ ඉන්න වතුරට උපමා කරගත්ත පුජ්‍යලේ හත් දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි එක්කෙනා ඉද බික්කවේ ඒකච්ඡෝ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. එක්කෙනෙක් පළවෙනි එක්කෙනා සතින් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. වතුරට වැටෙනවා වැටෙනවත් එක්කම ගිලෙනවා. වැටුණා වැටුණමයි. ආයි උඩට එමක් ගොඩට එමක් නැහැ. පළවෙනි එක්කිනා. නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. වතුරේ වැටුණා ගිලුණා. ගොඩ එමක් නැහැ. පළවෙනි එක්කිනා. දෙවෙනි එක්කිනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා නිම්මුජ්ජති. වතුරේ වැටිලා උඩ කිමිදි කිමිදි ඉන්නවා. උඩ අතපය ගහමින් කිමිදි කිමිදි ඉන්නවා. පා වෙවි ඉන්නවා. නෑ උම්මුජ්ජිත්වා නිම්මුජ්ජේ පාවෙලා පාවෙමින් වතුරේ වැටෙනවා ටික වෙලාවක් ඉඳලා ආයෙත් නිම්මුජ්ජති වතුරේ ගිලෙනවා. ටික වෙලාවක් ඉඳලා පළවෙනි දෙවෙනි එක්කෙනා උතුරේ වැටෙනවා. චුට්ටක් ආය උඩට එනවා. ආයෙත් පල්ලෙහාට යනවා. දෙවෙනි එක්කෙනා වතුර වැටුණා. ටික වෙලාවක් උඩට ආවා. ආයෙත් වතුර ඇතුළට ගියා. තුන්වෙනි එක්කෙනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා තිතෝ හෝති. එයා වතුරේ උඩ පාවි පාවි ඉන්නවා. පල්ලෙහාට බහින්නේ නැහැ උඩ පාවි පාවි ඉන්නවා. අත්පය ගහ ගසමින් පාවි පාවි ඉන්නවා. උම්මුජ්ජිත්වා ටිතෝ හෝති. එයා ඇතුළට බහින්නේ නැහැ උඩ පාවි පාවි ඉන්න තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා ඉදපන බික්කවේ එකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති විලෝකති. එයා උඩ පාවි පාවි ඉන්නවා. එයා නිකන් ඉන්නේ නෑ. එයා විපස්සති විලෝකති. වටපිට හොඳට කල්පනාවෙන් සිහිබුද්ධියෙන් පරීක්ෂා කරනවා. නිකම් බලනෝ නෙවෙයි විපස්සති. සිහිනුවණින් වටපිට විපරම් කරමින් බලනවා. හතරවෙනි එකේනා. උම්මුංජිත්වා විපස්සති විලෝකති. පස්වෙනි එකේනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා පතරති. එයා දැන් අර තුන් හතරවෙනි කෙනා වටපිට බලන් බැලුවා බලනවා විමසිල්ලෙන් අරයා තරණය කරන්න පටන් ගන්නවා. ගොඩබිමක් කරා තරණය කරන්න පටන් ගන්නවා. හයවෙනි එක්කෙනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත් පත්තිගා දත්පත්තෝ හෝති. එයා මොකද කරන්නේ? තව ටිකක් ඉස්සරහට තරණය කරනවා. පස්වෙනි කෙනා තරණය කරන්න පටන් ගන්නවා. මෙයා තව ඉස්සරහට තරණය කළා හරියට පොළොවේ අඩිය තියන්න පුළුවන් තත්ත්වයට. ඒ කියන්නේ පොළොව පෑගෙන, වැල්ල පෑගෙන තත්ත්වයට යනවා. ඒත් වතුරේ ඉන්නේ. පතිගාතප්පත්තෝ කියලා කියන්නේ වතුරේ ඉන්නේ වැල්ල පෑගෙන තත්ත්වයට. නමුත් තාම ගොඩ බිමට ගියේ නැහැ හයවෙනි කෙනා. හත්වෙනි කෙනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ සම්පූර්ණ ගොඩබිමට ඇවිල්ලා ගොඩබිම වාඩි වෙලා ඉන්නවා සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඉන්නවා ඒ හත් වෙනි කෙනා දැන් අපි නැවතත් බලමු මේ පුජ්‍යලයෝ හත් දෙනා කවුද කියලා. එතකොට පළවෙනි එක්කෙනා ගැන මම කිව්වා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. මේ සංසාර නැමැති සාගරේ වතුරේ වැටුණා වැටුණමයි. එයාට ආයි ගොඩේමක් නැහැ. ලේසි නෑ ගොඩේ ඉන්න. සංසාර සාගරේ මේ පළවෙනි එක්කෙනාට ගොඩ එන්න අමාරුයි. වැටුණා වැටුණමයි. ඇයි එහෙම වෙන්න හේතුව? කතංච බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. ඇයි මෙහෙම මේ පුජ්‍යලයට මේ වැටුණ වැටුණමයි ගොඩ එන්න බැරි මොකද? ඒකට වැටෙන එහෙම හේතුව තමයි ඒකට ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සමන්නාගතෝ හෝති. ඒකත්ත කාලකේහි අකුසලේහි ධම්මේහි එවංකෝ බික්කවේ මහණෙනි මේ පුජ්‍යලයට මේ ගොඩ එන්න බැරි හේතුව තමයි මෙයා නියත මිත්‍යා දෘෂ්ටිකේ. නියත මිත්‍යා දෘෂ්ටිකේ ඒ නිසා මොහු අතින් කිසිම කුසල කර්මයක් පිනක් දහමක් කුසලයක් සිද්ධ කරන්නේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකේ. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා ඔහු මේ සංසාර සාගරයේ ගිලුනොත් ගිලුනම තමයි ආයිත් ගොඩේමක් නැහැ. පින්නතුනේ මොකද මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා 10ක් තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ වැරදි දැක්ම. හරි දේ වැරදි විදියට දැකීම තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේ පුජ්‍යලයා මේ දන් දීමේ විපාකයක් නැත. දන් දුන්නම පිනක් දහමක් පිනක් සිද්ධ වෙන්නේ විපාකයක් නැත. සිල්වතුන්ට ගුණවතුන්ට දන් දීමෙන් උදව් උපකාර කිරීමෙන් විපාකයක් නැත. කර්මවල විපාකයක් නැත. ඒ වගේම අම්මට තාත්තට උදව් කළාට උපකාර කළාට ඒවයි පිනක් සිද්ධ වෙන්නේ නැත. අම්මට තාත්තට කරදර කළාට මේ වැරදි වැඩ කළාට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. මේ ආත්මෙ විතරයි තියෙන්නේ. පරලොව කියලා එකක් නැහැ. ඊළඟට ඕපපාතික සත්වයෝ කියලා જાතියක් නැහැ. ඒ වගේම බුද්ධ ආදී උතුමන් මේ ලෝකේ නැහැ කියලා මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටික සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ. හොඳ නරක තේරුම් ගන්න බැරුව වැරදි හොඳයි කියලා හිතාගෙන හොඳ දේවල් වැරදි කියලා හිතාගෙන ඉන්න මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා මොහු සංසාරෙන් මොහුට ගොඩේමක් කවදාවත් නැහැ. ඒ නිසා පින්නතුනි ලෝකේ තියෙන බුදුහාමුදුරු දේශ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දරුණුම දරුණුම අකුසල කර්මය තමයි පංචානන්තරය අකුසල කර්මය හා සමාන මිත්‍යා දෘෂ්ටි, නියත මිත්‍යා දෘෂ්ටි. එනිසා මේ නියත මිත්‍යා දෘෂ්ටිකය හොඳ නරක තේරුම් ගන්න පිනපව විශ්වාස කරන්නේ නැති. නියත මිත්‍යා දෘෂ්ටිකයට සංසාරේ කවදාවත් ගොඩ එන්න හැකියාවක් නැහැ වැටුණා වැටුණමයි නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති ඒ පුජ්‍යලයාගේ ස්වરૂපේ පළවෙනි එක්කෙනාගේ ස්වરૂපේ දෙවෙනි එක්කෙනා තමයි ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උමුජ්ජිත්වා නිම්මුජ්ජති දැන් පළවෙනි එක්කෙනාගේ ළඟ කිසිම ගුණ ධර්මයක් නැහැ දැන් මෙතන ගුණ ධර්ම වශයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ශ්‍රද්ධාව හිරි හිරි කියලා කියන්නේ පවට ලැජ්ජා වීම, ඔත්තප්ප ඒ කියන්නේ පව කිරීමට බය වීම. ඊළඟට වීරය. පින්දහම් කරන් වීරය. වීරය වැඩි වීම, ඒ වගේම ප්‍රඥා මේ කියන ಗುಣධර්ම එකක්වත් නෑ අර පළවෙනි එක කෙනා ළඟ. ඒ නිසා තමයි නීති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. දැන් මේ දෙවෙනි එක්කෙනා එහෙම නෙමෙයි. එයා සමහරලාට අර සම්‍යක් දෘෂ්ටික හොඳ පින්දහම් කරන හොඳ කල්යාණ මිත්‍රයෙක් සමහරලාට ඇසුරු කරන්න අවස්ථාව සමහරලාට ලැබිච්ච අවස්ථාවකදී එයාගේ සමහරලාට ශ්‍රද්ධාව හිතේ ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම හිරියොත්ප්පේ ලැජ්ජාව බය කියන ගුණධර්ම වැඩෙනවා. සමහරලාට ඇති වෙනවා. වීරය ඇති වෙනවා. මොන ඇති වෙනවා. නමුත් ඔහුගේ ඔහුට ඒක වැඩි වෙලා තියෙන්නේ නැහැ ඒක වැඩෙන්නේ නැහැ ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්ම ශනේකින් නැති වෙලා යනවා බණක් අහගේ අහ ඉන්න වෙලාවකදී ඔන්න එයාට හිතෙනවා බණහනික හොඳයි කියලා දානයක් දෙන එක හොඳයි කියලා දැක්කොත් හිතෙනවා නමුත් හිතුණට ඒ වැඩේ කරන්න ක්‍රියාත්මක කරන්න හිත දෙන්නේ නැහැ කෙරෙන්නේ නැහැ මොකද අසත්පුරුෂ ආශ්‍රය නිසා සමහරලාට අර ಗುಣධර්ම වැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාදී ಗುಣධර්ම වැඩෙන්නේ නැහැ එනිසා අරයා අර සුළු වෙලාවක් හරි ගුණධර්ම හිතට ආපු නිසා සුළු වෙලාවක් උඩට එනවා නමුත් ආපහු ගිලෙනවා දෙවෙනි කෙනා ගිලෙනවා සුළු වෙලාවක් උඩ ඉන්නේ අර හදිස්සියේ බණක් දහමක් අහලා හොඳ සත්පුරුෂයෙක් ආශ්‍රය කළා අර සද්ධාදී ගුණ ධර්ම හදිස්සියෙන් හිතේ ඇති වුණා නමුත් ඒක වර්ධනය වුණේ නැහැ පිනක් දහමක් කරන්න පෙළඹුන්නේ නැහැ ඒ නිසා සුළු වෙලාවක් අර වතුරේ උඩ හිටියා නමුත් පල්ලෙහාට බැස්සා. උමුජිතා නිමුජ්ජති. එයාගේ ශ්‍රද්ධාව තිබුණට තස්සතේ සද්දා නේව තිත්තති. ඒක පිහිටින් පිහිටන්නේ නේව තිත්තති. සද්ධාවත් එහෙමයි, හිරියොත්ත් එහෙමයි, වීරියත් එහෙමයි, ප්‍රඥාවත් එහෙමයි. හායතේම කියන්නේ වින මේක ඒ ශ්‍රද්ධාවාදී ගුණධර්ම පිරිහිලා යනවා. ඒ නිසා තමයි අර ටික වෙලාවක් තිබිච්ච නිසා තමයි ටික වෙලාවක් ටික කලක් ඔහු ගොඩ ඉන්නව නමුත් ඔහු ආයෙත් සසරටම බහිනවා ඇතුල් වෙනවා. ගොඩ එන්න ලේසි නෑ. තුන්වෙනි එකේනා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා තිතෝ හෝති. එයා උඩ ඉන්නවා. වතුර වතුර වැටුනම උඩ ඉන්නව පාවි පාවි යට යන්නේ නැහැ එයා. පාවි පාවි ඉන්නව. උඩට වෙලා ඉන්නව. පාවි අතපය ගස ගසමින් උඩට වෙලා ඉන්නව. ඒ මොකද එයාගේ ස්වરૂපය එයාට එයාගෙත් අර ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධාව තියෙනවා. හිරියොත්ප්ප තියෙනවා. වීරය කියන මේ ධර්මයේ තියෙනවා. ප්‍රඥාව තියෙනවා. තස්ස සද්දා නේව කායත් පිරෙහෙන්නේ නැහැ. හැබැයි වැඩෙන්නෙත් නැහැ. නොවඩති. පිතා හෝති. එක ප්‍රමාණයෙන් තියෙන සද්ධාව, වීරිය, හිරියොත්ප්ප, ඒ කියන්නේ පවට ලැජ්ජ වීම, බය වීම, ප්‍රඥාව තියෙනවා වැඩෙන්නේ නැහැ. වැඩෙන්න ඔහු උත්සාහ ගන්නෙ නැහැ. බණ අහන්නේ නැහැ. සත්පුරුෂයන් ආශ්‍රය කරන්නේ නැහැ. ඒ ධර්මය අහන ධර්මයක අනුගමනය කරන්නේ. ඒ නිසා තියනවා වැඩෙන්නේ නැහැ. අර ඒ නිසා තමයි ඔහු පීන පීන ඉන්නේ. පීන පීන නෙමෙයි මේ මේ පාවි පාවි ඉන්න වතුරේ. කවුද තුන්වෙනි පුජ්‍යලයා? සද්ධාදී ಗುಣධර්ම තියෙනවා වැඩිමක් නැහැ, පිරිහීමකුත් නැහැ. ඊළඟට හතරවෙනි එක්කෙනා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා විපස්සති විලෝකති එයා උඩ පාවි පාවිමින් ඉන්නවා නිකන් ඉන්නේ නෑ එයා විපස්සති විලෝකති හොඳට වටපිට විපරම් කරලා බලනවා සිහිනුවණින් බලනවා මොකද්ද බලන්නේ දැන් එයා තේරුම් අරගෙන ඉන්නවා මම මේ මූදේ මේ මුහුදේ අතරමං වෙලා ඉන්නේ සංසාරේ නැමැති මේ සාගරේ අතරමං වෙලා ඉන්නේ ගොඩබිමක් කොහෙද කියලා එයා විපරම් කරනවා වටපිට බලනවා ගොඩබිමක් ගොඩබිමක් මෙහෙම වටපිට බලනකොට ඒ වටපිට බලනවා කියලා කියන්නේ අර ಗುಣධර්ම වැඩි දියුණු කරගන්නවා. අර කියාපු ශ්‍රද්ධාව, හිරිය, ඒ කියන්නේ හිරියොත් අප්ප කියලා කියන්නේ පවට ලැජ්ජාව බය, ඒ කියන්නේ සීලය දියුණු කරගන්නවා. ඒ වගේම වීරය. වීර කුසල් දහම් වඩන්න වීරය කරනවා. ඒ වගේම ප්‍රඥාවත් දියුණු කරනවා. ප්‍රඥාව දිනු කරනවා කියලා කියන්නේ විපස්සනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වඩන. එතකොට ඒකයි අර විපස්සති විලෝකතිය. නිකන් ඉන්නේ නෑ මේකෙන් එතර වෙන්න උත්සාහයක් ගන්නවා. මේ සද්ධා සත්‍ති සද්ධා හිරි ඔත්තප්ප වීරය ප්‍රඥා කියන ගුණධර්ම පහ තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම මේ සඳහන් වෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන ආර්ය මාර්ගය මෙතන මේ විස්තර වෙන්නේ. ඉතින් එයා මේ පුජ්‍යලයා ඒ ಗುಣධර්ම වඩනවත් කොටම මෙයා මොකද කරගන්නේ කරෙන්නේ සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ හෝති එස් තින්නම් සංයෝජනානම් ධම්මං කියලා කියන්නේ සංයෝජනානම් ධම්මං කියලා කියන්නේ අර මුල් සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන සම්පූර්ණයෙන්ම නැති කරගෙන පරික්ඛයා සෝතාපන්නෝ හෝති. සෝවාන් තත්ත්වයටපත් වෙනවා. මේ හතරවෙනි එක්කෙනා. හතරවෙනි එක්කෙනා අර වතුරේ එකතැන හිටියට එකතැන හිටියට විපස්සති විලෝකති බොහොම විපරම් කරමින් බලමින් විපරම් කරන්නේ කියලා කියන්නේ මේ සසර තියෙන බිහිසුණු ගම හිතමින් ශ්‍රද්ධාදී ගුණධර්ම වඩමින් ශ්‍රද්ධා හිරියොත්ප්ප වීර්ය ප්‍රඥාව එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම වඩමින් බණ අහලා සත්පුරුෂා ප්‍රධාන වශයෙන් සත්පුරුෂ සේවනය ළඟට බණ ඇසීම තුලින් ඒ වගේම ධර්මානුදාන ප්‍රතිපත්තියන් තුලින් යෝනිසෝ මනසිකාරය දිනු කිරීමෙන් එයා සෝවාන් තත්ත්වයටපත් වෙනවා සෝවාන් ඵලයටපත් වෙනවා එතකොට සෝවාන් තත්වෙටපත් වෙච්ච මේ මේ තැනත්තා තමයි මේ හතරවෙනි එක්කෙනා විපස්සති විලෝකති. ඔහුට පින්නතුනි අර නිවන ඵල මුලින්ම පේනවා යාට. අර වටපිට විපස්සති විලෝකති කියලා බලනකොට ඔහුට මේකෙන් ඈතර වෙන්න තියෙන තොටුපළ නිවනේ පළවෙනි සංඥාව ඔහුට තේරෙනවා. නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කියන ඒ හැඟීම ඇති වෙනවා. කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම ප්‍රහීන කරනකොට. එතකොට මේ හතරවෙනි කෙනා තමයි සෝවාන් තනත්තා ගැන තමයි මේ හතරවෙනි කෙනා ගැන කියන්නේ විශේෂයෙන් ඔහු අර ගුණ ධර්ම අර මුලින් සඳහන් කරපු සද්දා සීල එහෙම නැත්නම් හිරියොත්ප්ප වීරේ ප්‍රඥා කියන ගුණ ධර්ම දිනු කිරීම තුළින් සක්කාය දිට්ඨිය නැති කරගන්නවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන හැඟීම ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ මේ අපේ ස්කන්ධ පහ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ මමය මාගේ කියන හැඟීම නැති කරගන්නවා. අර විපස්සති විලෝකති. ප්‍රඥාව දියුණු කිරීමෙන් විපස්සනාව තුළින් නැති කරගන්නවා. ඒ වගේම විචිකිච්ඡා විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. බුදුහාමුදුරුවෝ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය පිළිබඳව සැකය දුරු කරගන්නවා. ඒ වගේම ආර්ය මාර්ගයේ ත්‍රිශික්ෂාව. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පිළිබඳව තියෙන සැකය දුරු කරගන්නවා. ඒ වගේම මෙලව පරලව මෙලවක් මේ තියෙනවා පරලොවක් තියෙනවා ඒ පිළිබඳ තිබිච්ච සැකේ සම්පූර්ණයෙන්ම දුරු කරගන්නවා පටිච්චසමුප්පාදයේ පිළිබඳව තිබිච්ච සැකේ දුරු කරගන්නවා එනිසා විචිකිච්ඡාව යාගේ සම්පූර්ණයෙන්ම දුරු වෙනවා අර ಗುಣධර්ම වඩනකොට ඒ වගේම සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ අනුගමනය කළ යුතු උතුම්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිස වෙන කිසිම සීල වෘත්තමිය සඳහා නැtei කියන එක තේරුම් ගන්නවා ඒ සෝවාන් තැනැත්තා. මේ හතරවෙනි පුජ්‍යලයා තමයි මේ සංසාර සාගරයේ ඉන්න සසරෙන් එතර වෙන්න උත්සාහ ගන්න පළවෙනි එක්කෙනා හතරවෙනි එක්කෙනා. හතරවෙනි තැනැත්තා. ඊළඟට පස්වෙනි තැනැත්තා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා පතරති දැන් අර දැන් හතරවෙනි කෙනා සෝවාන් තත්ත්වයටපත් වුණා. දැන් මෙන්න මේ පස්වෙනි එක්කෙනා තමයි මේක තරණය කරන්න පටන් ගන්න. මේකෙන් දැන් අරයට හතරවෙනි අවස්ථාවේදී පෙනුණ තොටුපළක් තියෙනවා, ගොඩබිමක් පේන්න තියෙනවා. ඒ නිසා ඒ පැත්තට තරණය කරන්න ඕනේ කියලා මේ හතරවෙනි අවස්ථාව පස්වෙනි එක්කෙනා තමයි තරණය කරන්න පටන් ගත්තේ. ඒකච්චෝ පුද්ගල උම්මුජ්ජිත්වා වතුරේ මෙහෙම ඉන්න ගමන් පතරති තරණය කරේ. එයා දැන් සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛය. දැන් එයා පළවෙනි සංයෝජන ධර්ම තුන නැති කරලා තියෙන්නේ. ඊළඟට එයා රාග දෝෂ මෝහානම් තනුත්තා සකදාගාමි හෝති. රාගය නැත්තම් කාම රාග පටික කියන මෙන්න මේ සංයෝජන දෙක සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීමෙන් නෙමෙයි තුනී කිරීමෙන් අනාගාමි තත්වයටපත් වෙනවා. මේ පස්වෙනි කුජලයා තමයි සංසාර සාගරයේ ඉන්න අනාගාමි කුජලයා. පස්වෙනි එක්කෙනා. ඊළඟට හයවෙනි එක්කෙනා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාදක් පත්තෝ හෝති. මෙයා දැන් අර ඉස්සෙල්ලා හයවෙනි එක්කෙනා කාමරාග පටික් කියන දෙක තුනී කරගත්තා. මෙයා තවත් අර වීරය වඩලා අර ಗುಣධර්ම අර මුලින් කියපු ಗುಣධර්ම වීරය වඩලා ඒ කියන්නේ සද්ධා සති සද්ධා හිරියොත්ප්ප වීරය ප්‍රඥා කියන ಗುಣධර්ම තව තවත් වැඩිම තුලින් මෙයා සම්පූර්ණයෙන්ම අර පටිගයත් කාමරාග පටික් කියන ඒ සංයෝජන දෙක නැති කරගෙන අනාගාමි තත්වයටපත් වෙනවා. සෝ පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති. අර ඕරම් භාගී කියන පහම සංයෝජන ධර්ම පහම ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික් කියන පහම ෂේ කිරීමෙන් නැති කිරීමෙන් ඕපපාතික தත්ත්වයටපත් වෙනවා තත්ත පරිනිබ්බායි එහෙම පිරිනොම් පාලා සුද්ධාවාස ලෝකෙක ඉපදිලා එහි එතෙන්දිම ඒ සුද්ධාවාසයේදිම ආයෙත් මනුස්ස ලෝකෙට එමක් නැහැ ඔහු පිරිනොම් පානවා. එතකොට හයවෙනි තැනත්තා තමයි අනාගාමි පුජ්‍යලයා. හයවෙනි තැනත්තා. ඒ කියන්නේ කාමරාග පටික දෙකක් සම්පූර්ණයෙන්ම තුනී කරගත්ත තැනත්තා අනාගාමි පුජ්‍යලයා ඔහු නැවතත් මනුස්ස ලෝකෙට කවදාවත් එන්නේ නැහැ. ඉපදෙනවා නම් ඉපදෙන්නේ සුද්ධාවාස බඹත බ්‍රහ්ම ලෝකවල ඉපදෙලා හේදිම පිරිනුවම් පාන මේ හයවෙනි පුජ්‍යලයා ගැන තමයි සඳහන් කළේ. හත්වෙනියා තමයි ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උමුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ කිත්තති බ්‍රාහ්මනෝ එයා දැන් අර 6 වෙනි එකේනා පය බිම තියන්නේ කියන්නේ වැල්ල පාගන தත්ත්වයට ගියා. ඒත් වතුරේ. වැල්ල පාගන தත්ත්වයට ගිය එක තමයි අනාගාමි தත්ත්වය කියලා කියන්නේ. ගියා. හත්වෙනි එක්කෙනා ඊටත් ඉස්සරහට ගිහිල්ලා සියලු කෙලෙසුම් සම්පූර්ණයෙන්ම නැති කළා. සෝ ආසවක් ආසවානං කයා අනාසවා චේතෝ විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා උපසමච්ච විහෙරති. සියලු කෙලෙසුම් සම්පූර්ණයෙන් ප්‍රහීන කළපු ඒ රහතන් වහන්සේ තමයි අර ගොඩබිමට පය තියලා සන්තෝෂයෙන් සිටින හත්වෙනි තැනැත්තා. එතකොට මේ සංසාර සාගරේ ඉන්න සියලු සත්වයෝ මෙන්න මේ කොටස් උදකූපම වතුරේ සිටින පුජ්‍යලයන් විදියට බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන කොටස් හතකට බෙදලා ඒ හත්වෙනි තැනැත්තා තමයි ඒ වතුරෙන් සම්පූර්ණයෙන්ම ගොඩබිමට ආපු සකල ක්ලේශයන් ප්‍රහීන කරපු එහෙම නැත්නම් අර දස සංයෝජන ධර්මම් සම්පූර්ණයෙන් ප්‍රහීන කරපු රහතන් වහන්සේ. ඒතර මෙන්න මේ සංසාරේ ඉන්න සියලු දෙනාම මේ කොටස් හතේ සිටිනවා. එතකොට දැන් අපි බලමු මේ හත් දෙනා මේ ගෙන් පළවෙනි යා සම්පූර්ණයෙන්ම නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති. නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හොති වැටුණ වැටුණමයි ගොඩේමක් නැහැ ඒ සම්පූර්ණයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටි එනිසා කවදාවත් පින්නතුන් නියත මිත්‍යා දෘෂ්ටිකයෙකුට සසරෙන් ගොඩේමක් නැහැ නියත මිත්‍යා දෘෂ්ටිත් මම විස්තර කළ මිත්‍යා දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටිකයා ගොඩේමක් නැහැ එයා වැටුණ වැටුණ වතුරෙම ඇතුළෙම ඉන්නේ දෙවැනි එක්කෙනාගේ ಗುಣධර්ම ටිකක් තියෙනවා බණ අහන්නවා නමුත් ಗುಣධර්ම වැඩි වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා ඒක වැඩෙන්නේ නැහැ. ඒ නිසා ටික වෙලාවයි වතුර උඩ ඉන්නේ අත් වතුර ඇතුළට යනවා. එතකොට ඒ දෙවෙනි තැනත්තා ශ්‍රද්ධාව හිරියොත්ප්ප වීරිය ප්‍රඥා කියන ගුණ ධර්ම තියෙනවා වැඩෙන්නේ. ඒ නිසා පිනක් දහමක් කරන්න පෙළඹෙන්නේ නැහැ. බණ අහන්න පෙළඹෙන්නේ නැහැ. භාවනා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අරවා පිරිහෙනවා. අර ಗುಣධර්ම බොහොම ඉක්මනින් පිරිහෙනවා. පිරිහෙන්නේ අසත්පුරුෂ සේවනයේ නිසා. ඔහුට සත්පුරුෂ සේවනයක් ලැබෙනවා නම් ඒ ಗುಣධර්ම දිනු කරගෙන ඔහුටත් ඉදිරියට යන්න පුළුවන්. මේ දෙවෙනි තැනත්තා. එතකොට මේ තුන්වෙනි එක්කෙනා තමයි පින්නතුනි සද්ධාව ඊගාට හිරියොත්ප්පාදී ಗುಣධර්ම තියෙනවා. තස්සතේ සද්ධා නේව මේ මේ සද්ධාව තියෙනවා නමුත් මේ වැඩෙන්නේ නැහැ. පිරෙහෙන්නෙත් නැහැ වැඩෙන්නේ. ඒක සාමාන්‍ය මට්ටමින් තියෙන බණත් අහනවා, දන් දෙනවා. නමුත් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල හරියට ක්‍රියාත්මක වෙන්නේ මේ මේ පාවි පාවි ඉන්නවා. ඊතරට යන්න ඊතර උත්සාහයක් ගන්නෙ නැහැ. තොටුපලක් හොයන්න උත්සාහ ගන්නෙ නැහැ. පින්නතින් වැඩි දෙනෙක් මේ ලෝකේ ඉන්න මෙන්න මේ තුන්වෙනි කොටාසටයි වැටෙන්නේ. වැඩි දෙනෙක් නෙමෙයි. වැඩි දෙනෙක් නෙමෙයි මේ අපි වගේ ගොඩක් අය. මම ඇතුළු ඔබ සියලු දෙනා මේ බණ අහන ගොඩක් දෙනා ඒ බණ ඇහුවට අනුගමනය කරන්නේ නැත්නම් බොහෝ දෙනෙක් අපි මේ තුන්වෙනි ගොඩේට තමයි වැටෙන්නේ. එයාගෙන් රට සමාජයේ නරකක් සිද්ධ වෙන්නේ නැහැ. ಗುಣධර්ම තියෙනවා. නමුත් වැඩි උත්සාහයක් ගන්න. නමුත් ඔවුන් අර හතරවෙනි පැත්තට කිට්ටු වෙමින් පවතින. හතරවෙනි පුජ්‍යලයාගේ தത്വයට පත් වෙමින් පවතින මේ බණ ආහන මේ දාන ධර්මාදී කටයුතු වල යෙදෙන ගොඩක් දෙනෙක්. හැබැයි එහෙම අපිට සම්පූර්ණයෙන්ම කියන්නත් බෑ මේ ලෝකයේ සෝවාන් ආදී පුජ්‍යලයෝ ඉන්න බොහෝ පුළුවන්. වැඩි පිරිසක් මේ தത്വෙට තමයි වැටෙන්නේ. නමුත් අර මුල් කොටස් දෙකට තමයි මම හිතන්නේ වැඩිම පිරිසක් වැටෙන්නේ. ඊළඟට හතරවෙනියා තමයි සෝවාන් තැනැත්තා. ඒ සෝවාන් තැනැත්තා සෝවාන් ත්‍ත්වයටපත් වෙන්නේ අර ගුණ ධර්ම දියුණු කරගන්නවා. එයාට මේ සංසාරේ දුක එයාට තේරෙනවා. සත්පුජ්‍යලයා කියන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ඔහු තේරුම් ගන්න උත්සාහ ගන්නවා මේ පංචස්කන්ධ ධර්මයන් මම මේ මාගේ කියලා ඒ සක්කාය දිට්ඨිය දුරු කරගෙන ධර්මාබෝධය නිසා බණ ඇසීම නිසා සත්පුරුෂ සේවනයේ තුලින් බණ ඇසීමට අවස්ථාව ලැබීම නිසා දහම් පොත්පත් කියවීම නිසා භාවනා කිරීම තුලින් ඔහුට අර පළවෙනි සංයෝජන ධර්ම අවබෝධ කරගන්න පුළුවන් නැත්නම් ඒ සංයෝජන ධර්ම කඩන්න නැති කරගන්න ඔහුට අවස්ථාව ලැබෙන සෝවාන් තැනැත්තාට. ඉතින් ඊට ඒ සෝවාන් තැනැත්තා තමයි මේ සංසාර සාගරයෙන් මේ ඒ නිමාවක් දකින්නේ මුලින්ම නිවනේ පළවෙනි සංඥාව ඔහු තමයි දකින්නේ. ඔහු ඒ සෝවාන් තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ පින්නතුනි ආත්ම හතක් ඇතුළත වැඩිමුණොත් වැඩිමුණොත් ආත්ම හතක් ඇතුළත ඔහු නිර්වාණය සාක්ෂාත් කරනවා අවබෝධ කරගන්නවා. ඒ නිසා ඔහු අපායෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. සෝවාන් තැනැත්තා තමයි මේ සංසාර සාගරයේ තියෙන බිහිසුණුකම නියම විදියට තේරුම් අරගෙන එයින් ඈතර වෙන්න උත්සාහ ගන්න තැනැත්තා. ඊළඟට 6 වෙනි එකේනා තවදුරටත් අර මේ පීනන්න පටන් අරගෙන අර දරුණුම සාගරයේ තියෙන දරුණුම රැලි තමයි කාමරාග පටික කියලා කියන්නේ. කාම කාම රාගය සහ පටිගය කියලා තරහ සහ කාම තෘෂ්ණාව ඒක තුනී කරගෙන සකදාගාමි තත්ත්වයටපත් වෙනවා. හයවෙනි තැනත්තා සම්පූර්ණම කාමරාග පටිගත් සම්පූර්ණම නැති කරගෙන ඒ මුල් සංයෝජන පහ සම්පූර්ණයෙන්ම නැති කරගෙන අර වතුරේ අඩිය නැත්තම් වැල්ලේ පය පෑගෙන තත්ත්වයටපත් වෙලා අනාගාමි තත්ත්වයටපත් වෙනවා. හත්වෙනි එක්කෙනා තමයි රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ මෙතන හැඳින්වෙන්නේ බ්‍රාහ්මණ විදියට බ්‍රාහ්මණ කියලා කිව්වේ අර බුද්ධ කාලේ හිටපු බ්‍රාහ්මණ නෙමෙයි සියලු කෙලෙසුන් නැති කරපු රහතන් වහන්සේ හැඳින්වීමට තමයි මෙතන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා වචනේ යෙදුවේ. ඒ නිසා මෙන්න මේ පුජ්‍යලය හත් දෙනාට අපි සියලු දෙනාම ඇතුළත් වෙනවා. එනිසා මේකේ තියෙනවා අපිට ඒ මේ මේ පුජ්‍යලය හත් දෙනාගෙන් අපි ඉදිරියට ගමන් කළ යුත්තේ යන පාර ඊටාම ලස්සනට පැහැදිලිව මේ සූත්‍රය තුල අපිට පැහැදිලිව පේනවා. පේන්න බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී පින්නතුනේ සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වීම සඳහා අපි වෙරවීරිය වඩන්න ඕන කියන එක අවබෝධයක් ඇති කරගන්න පුළුවන් සූත්‍ර ධර්මයක් විදිහට මේ සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා අපි ක්‍රියාත්මක විය යුත්තේ ඒකට අවශ්‍ය ප්‍රධානම කාරණය තමයි මනුෂ්‍ය එක් කියලා උත්පත්තිය ලැබීම අපි ඒක ලබලා තියෙනවා මනුෂ්‍ය ආත්භාවයක් අපි ලබලා තියෙනවා ඒ නිසා මිනිස්සෙක් වෙන්න ඕන මනුෂ්‍ය ආත් මිනිස්සෙකුට තමයි මේ උසස් වූ මනසක් තියෙන තැනැත්තෙකුට තමයි මේ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ මිනිස්සෙක් වෙලා උනාට මදි තවත් කාරණා කීපයක් ඉෂ්ට වෙන තියෙනවා ඒක තමයි පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනය තුලින් තමයි ශ්‍රද්ධාදී ගුණධර්ම වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අර පළවෙනි පුජ්‍යලයට දෙවෙනි පුජ්‍යලයටත් අර සසර ගිලෙන්න සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍ර පළවෙනි එක්කෙනාට නම් කල්යාණ මිත්‍ර සේවනයක් ඇත්තෙම නැති නිසා තමයි අර නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හෝති කියලා සඳහන් වෙන්නේ. එනිසා කල්යාණ මිත්‍රෙක් ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍ර සේවනය තමයි ප්‍රධානම සාධකය වෙන්නේ. ඊළඟට බණ ඇසීම. බණ ඇසීමෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයෙන් කිරීමෙන් තමයි සත්‍ය වටහා ගන්න අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ අහන බණ අහන බණ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම සහ යෝනිසෝ මනසිකාරය සිහි නුවණින් කටයුතු කිරීමෙන් තමයි මේ සංසාර සාගරයෙන් එතර වීමට හැකියාවක් ලැබෙන්නේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ නිසා මේ මිනිස්සය වෙලා ඉපදිච්ච අපිට මේ ගුණධර්ම දියුණු කර ගැනීම සඳහා කල්යාණ මිත්‍ර සේවනය ප්‍රධානම සාධකයේ විදිහට මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම පිනක් දහමක් සිද්ධ කළත් මලක් පහනක් පූජා කළත් දාන ආදී පුණ්‍ය කර්මයක් සිද්ධ කරත් අපි හැමතිස්සෙම අපි ප්‍රාර්ථනා කරන්නේ මිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය මම මේ සිද්ධ කරගත්ත තින්කමේ ශක්තියෙන් බලයෙන් මට කවදාවත් සංසාරේ අසත්පුරුෂ සේවනයක් මුලදේවා කියලා සතං සමාගමෝ හෝතු සත්පුරුෂ සේවනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සත්පුරුෂ සේවනය තමයි මේ සසරෙන් නිදහස් වෙන්න අපිට තියෙන ප්‍රධානම සාධකයේ විදියට මිනිස්සෙකුට වෙලා ඉපදිච්ච කෙනෙකුට තියෙන ප්‍රධානම සාධකයේ විදියට සලකන්න දේශනා කළ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ සත්පුරුෂ සේවනයේ තුලින් තමයි ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අර පළවෙනි එක්කෙනාට එහෙම සත්පුරුෂ සේවනයක් තිබුණා නම් අර නියත මිත්‍යා දෘෂ්ටිය හොට ඇති වෙන්නේ නැහැ. එනිසා ශ්‍රද්ධාව ආදී ගුණධර්ම දියුණු කරගන්න බැරි වෙන්නේ ඒ අසත්පුරුෂ සේවනයේ නිසා කියන එක විශේෂයෙන් මෙතෙන්දී සඳහන් කරනවා. ඊළඟට ඔබ දන්නවා මංගල සූත්‍රයේ මංගල කර්ම 38ක් සඳහන් වෙනවා. මංගල කියලා කියන්නේ දෙලොව දියුණුව. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයේ දෙලොව දියුණුවට අදාළ වෙන කර්ම 38ක් සඳහන් වෙනවා. ඒ 38න් පළවෙනි මංගල කාරණය තමයි අසේවනාච බාලානම්. අසේවනාච බාලානම් අසත්පුරුෂයෝ එහෙම නැත්නම් බාලයෝ අඥානයෝ ඒ කියන්නේ පහත් සිතුම් පැතුම් තියන අය පහත් ක්‍රියා කරන අය ඇසුරෙන් තමයි මිනිහෙක් වෙනසෙන්නේ. ඒ නිසා දෙවනි මංගල කාරණේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ පණ්ඩිතානංච සේවනා. ඒ කියන්නේ සත්පුරුෂ සේවනය තමයි මේ ලෝකේ දියුණු වෙන්න දෙලෝ දියුණුව සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම කාරණා හැටියට මෙතනින් සඳහන් වෙන්නේ. ඊළඟට බණ අහන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය තුලින් තමයි මේ පංචස්කන්ධයාගේ පැවැත්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සත්වයා කියලා කියන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ පහ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ. මේක හැම මොහොතකම ඇති වෙමින් නැති වෙමින් විනාශ වෙමින් යන දෙයක් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බණ ඇසීම තුලින්. එතකොට අපි මේ හැමතිස්සෙම පින්නතුනේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් අරමුණු ගන්නවා ඒ අරමුණු විඳිනවා වේදනා කියලා කියන්නේ අරමුණු හඳුනා ගන්නවා ඒ අනුව ඒ අරමුණු වල ඇලීම ගැටීම සිද්ධ වෙනවා ඒ අනුව සංකාර සකස් වෙනවා. ඒ අනුව විඥානය සකස් වෙනවා. මෙන්න මේ පැවැත්ම තමයි සසර පැවැත්ම කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පංචස්කන්ධයේ පැවැත්ම තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ බණ ඇසීම තුලින්. ඒ බණ ඇසීම තුලින් මේ පංචස්කන්ධයාගේ පැවැත්ම තේරුම් ගැනීම තුලින් අපි මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ මමය මාගේ කියන ආත්ම දෘෂ්ටිය පළවෙනි සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න පුළුවන් වෙනවා. ඒකම බුද්ධ ආදී තුනුරුවන් පිළිබඳව අටතැන් පිළිබඳව ඇති වෙච්ච සැකයන් නැති කරගෙන විචිකිච්ඡාවක් නැති කරගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි ප්‍රධානම ගමන් මඟ සසරෙන් නිදහස් වෙන තියෙන මාර්ගය ඒකායන මාර්ගය මෙයයි කියන එක තේරුම් අරගෙන සෝවාන් තත්ත්වයටපත් වෙන්න ඉන්න අනතුරු අර පස්වෙනි පුජ්‍යලයා සඳහන් කරපු විදිහට කාමරාග පටික කියන ඒ සංයෝනිදා ධර්මයන් ප්‍රහීන කරගෙන සකදාගාමි තත්වයටපත් වෙලා තවදුරටත් ඒ සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහීන කර සකදාගාමි තත්වයටපත් වෙන එක්කෙනා තුනී කර ගැනීමක් වෙන්නේ අනාගාමි තත්වයටපත් වීමේදී සම්පූර්ණයෙන් ප්‍රහීන කර කර ගැනීම නෙවෙයි අනාගාමි තත්වයටපත් වෙන්නේ අන්නේ විදිහට ඕරම්භාගීය සංයෝජන ධර්ම පහක් උද්දම්භාගීය සංයෝජන කියන රූප රාග අරූප රාග මාන උද්දච්ච විච්ඡා කියන සම්පූර්ණම සංයෝජන ධර්ම පහ කියන 10ම සම්පූර්ණයෙන්ම නැති කර ගැනීමෙන් රහත් තත්වයටපත් වෙච්ච තැනත්තා තමයි රහතන් වහන්සේ තමයි අර හත්වෙනි පුජ්‍යලයා විදියට මේ උදකූපම සූත්‍රයේ සඳහන් වෙන්නේ. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන මේ සියලු පින්නතුන් අපි මේ සංසාර සාගරේ ඉන්න තැන මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ තැනින් එහාට යන්න අර මම මේ සඳහන් කරපු ආකාරයට කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් බණ ඇසීම තුලින් ශ්‍රද්ධා වීරය හිරියොත්ප්ප ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරගෙන මෙලව දියුණුවත් පරලොව දියුණුවත් ඇති කරගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට ඔබ සියලු දෙනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මෙතෙක් වේලා ඔබ ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරවදාළ බණ ඇසීම තුළින් විශාල පිනක් ආනිසංසයක් අත්පත් කරගත්තා. ඒ පුණ්‍ය ශක්තිය බලයෙන් විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්නතුන්ගේත් ඒ වගේම බණ ඇසූ සියලු පින්වතුන්ගේ මෙලෝ ජීවිතය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලෝක ප්‍රාප්ත ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වෙලා ඒ අය බලාපොරොත්තු වන බෝධියකින් අමා මහ නිවන් සප සාක්ෂාත් කරගනිත්වා ඒ වගේම මේ පිනෙන් කොටසක් ලෝකේ රට ශාසනය සුරකින සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා සන්තෝෂයටපත් වෙලා මේ රටත් ලෝකයක් අපත් විශේෂයෙන් ආරක්ෂා කර දෙත්වා විශේෂයෙන් මේ රට ලෝකයේ වෙලාගත් ඒ කොරෝනා වදුරින් රටත් ලෝකයක් නිදහස් කර දෙත්වා අපිට නිදුක්ඛ නිරෝගීව යහතින් ජීවත් වීමේ පසුබිම සියලු දෙවියන් විසින් සලසා දෙත්වා අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සාන්තිය සඳහා මේ ධර්ම ශ්‍රවණානිසංසය සියලු දෙනාටම එකසේ හේතු වාසනා වේවා කියලා කවුරුත් පින් අනුමෝදන් වෙන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් රැක්කන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සමටම අමා මහ නිවන් සපතම ශාස්ත්‍රාත් වේවා අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවල විනීත ස්වාමින් වහන්සේයි.